සමනේසු චේව සමන සම්මතා බ්‍රාහමනේසු ච බ්‍රාහමන සම්මතාති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන භාවනා වැඩසටහනවල එක්තරා අනුග්‍රහයක් වශයෙන් අපි මේ ධර්මදේශනාවක් පවත්වනවා එතකොට ධර්මදේශනාවකදී අපි කරුණු කීපයක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ප්‍රධානම කරුණ තමයි අපි මේ සුතමේ ඥානයක් වශයෙන් අපේ තියෙන දැනුම වර්ධනය කර ගැනීම. බුදුරජාණන් වහන්සේ මේ භාවනා කරන මට්ටම පමණක් නෙමෙයි අපි මේ යන ධර්ම මාර්ගය ක්‍රම පහකට අනුග්‍රහයක් කළා මේක පෝෂණය කරන්න නැත්නම් මේක ශක්තිමත් කරන්න කියලා අනුමත කරනවා. විශේෂයෙන්ම අංගුත්තර නිකායේ පංචක නිපාතේන අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සීලයෙන් අපේ මේ කරගෙන යන කටයුත්තර නැත්නම් මේ අපි රකින්න ප්‍රතිපදාවට අපේ මේ ප්‍රතිපත්ති මාර්ගයට අනුග්‍රහ කරන්න කියලා. එතකොට අපි ඒ සඳහා තමයි විශේෂයෙන්ම මේ ගිහි පින්වතුන් සාමාන්‍යයෙන් ආරක්ෂා කරන මේ පංචශීලය අභිභවා ගිහිල්ලා එහෙම නැත්නම් පංචශීලයට වඩා අදි සීලයක දැන් පිළිහිලා ඉන්නේ. මොකද අපිට අවශ්‍ය වෙනවා අපි දැන් කලින්ට වඩා සිල්වත් පිරිසක් කලින්ට වඩා මම සීලය ගැන සැලකිලිමත් වෙනවා. ඒ වගේමයි මම කලින් නම් සමහරලාවට සිල්පද ගැන ඒ තරම්ම තැකීමක් තිබුණේ නැහැ. නමුත් දැන් මම මේ හිත දියුණු කරන කටයුත්තට අනුග්‍රහයක් වශයෙන් ඔන්න මම සීලයක් සමාදන් වෙලා ඉන්නවා. ඉතින් මෙතෙන්දී අපි ඊටාම් වැදගත් වෙනවා ඊටාම් අවංකව. ඒ වගේමයි බොහෝම භක්තිමෙන් භක්තියෙන් ගෞරවයෙන් මේ සීලය ආරක්ෂා කිරීම. මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ කිසිසේත්ම මේ අනුන්ට පෙන්වන්න නැත්නම් තමන් හුවා දක්වන්න රකින්න සීලයක් එහෙම නෙමෙයි. විශේෂයෙන්ම මේ භාවනාවට කරන අනුග්‍රහයක් වශයෙන් රකින්න සීලයක්. සමාදාය සික්කත සික්ඛාපදේසු කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. මේ ඉල්ලලා සමාදන් වෙනවා සීලයක්. මොකද අපේ කයෙන් වචනයෙන් හික්මෙන්නේ නැතුව හරි අමාරුයි අපේ හිත සකස් කරන්න. මොකද හිත තාම සකස් වෙලා නැහැ. හිතෙන් විවිධාකාර ප්‍රබල කෙලස් වේග, කෙලස් බලවේග එල්ල වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙලස් ප්‍රවේගයන්ට අපේ කය වචනය නතු වුනොත් අපේ කය වචනය අපි ඒ කෙලස් ප්‍රවාහයන්ට අනුව හැසිරෙව්වොත් අපේ අතින් ප්‍රබල හානියක් අපිටත් අනුන්ටත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රධාන වශයෙන්ම අපේ කයත් වචනයත් හික්මව ගැනීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි යම් පමණකින් මේ සීලය පාවිච්චි කරනවා. සීලය අනුග්‍රහ කරගන්නවා නැත්නම් සීලය අඩයක් වගේ පාවිච්චි කරනවා. එතකොට මේ දැන් මතක් වෙනවා එතකොට අපිට මේ මේ සීල් පද ටික මේ මම සමාදන් වෙලා ඉන්නවා. මේක මම සාමාන්‍යයෙන් රකින්න පංචශීලයට වඩා ටිකක් අදි සීලයක්. ඉතින් මම මේ දවස් පහේ මේ සීලයට ගරු කරමින් මේ සීලය සමාදන් වෙලා මේ සීලය පුළුවන් තරම් අවංකව උත්සාහයක් දරමින් ආරක්ෂා කරන්න කටයුතු කරනවා කියලා අන්න තමන්ගේ හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගැනීම අවශ්‍යයි. මොකද අපේ හිතේ අපි ගැන සතුටක් නැත්තම් අපි ගැන එකාතකින් තමන් වැරදිකාරයෙක් එහෙම නැත්නම් තමන් මේ කටයුත්තට සුදුසු නැහැ මගේ අතින් මේ මේ වැරදි සිද්ධ වෙලා තියෙනවා මේ මේ අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා කියලා අපේ හිත අපිට දෝෂාරෝපණය කරනවා නම් චෝදනා කරනවා නම් හරි අමාරුයි අපේ හිතේ සතුටක් ප්‍රමෝදයක් ඇති කරගෙන මේ භාවනා කටයුත්ත කරන්න. ඒකද භාවනාවක් කරද්දී ඊටාම අත්‍යවශ්‍යයි බොහොම සැහැල්ලු සිතක්. අපි ගැන සතුට දනවන සිතක්. තමන් මෙහෙම දැන් බොහොම සත්පුරුෂයෙක් වෙලායි කටයුතු කරන්නේ. මගේ අතින් අර අර වැරදි සිද්ධ වෙලා තිබුණා. නමුත් මම දැන් ඒවා ගැන පසුතැවෙන්න යන්නේ නැහැ. මම දැන් අලුතෙන් හිතන්න පටන් ගන්නවා. මම දැන් අලුත් ජීවිතයක් ආරම්භ කරන්නයි යන්නේ. ඒ නිසා මම සීලයක් දැන් ආරක්ෂා කරනවා. කියලා අපේ ජීවිතයට එක්තරා අන්දමකින් අපි නැවුම් භාවයක් ඇති කරලා දෙනවා අලුත් හැඟීමක් ඇති කරලා දෙනවා අලුත් නැවුම් බලාපොරොත්තුවක් ඇති කරලා දෙනවා මේ සීලය හරහා අන්නේ සීලයම සමාධි සංවත්තනික සීලයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සමාධියට තුඩු දෙන සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සීලය සුළුසේ සැකිය යුතු නැතකිය යුතු නැහැ. මොකද සීලය හොඳින් ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න අපිට අපි ගැනම සියුම් සතුටක් ඇති වෙනවා. ඒක බොහොම අහිංසක සතුටක්. මොකද මේ කාටවත් හානියක් කළා එහෙම ලබන සතුටක් නෙමෙයි. සම්පූර්ණයෙන්ම තමන් බොහොම නිවැරදි වෙලා කුරා කූඹියකටවත් වරදක් කරන්නේ නැහැ නේද මම දැන් කියලා අන්න ලබන සියුම් සතුටක්. බොහොම අහිංසක සතුටක්. අන්නේ අහිංසක සතුට ඊටාම වැදගත් මේ භාවනාවට මොකද එතන තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනවජ්‍ය සුඛයක් කියලා. තමන් භුක්ති විඳිනවා මගේ අතින් දැන් වැරද්දක් වෙලා නැහැ. අතීත වෙලා තියෙන්න පුළුවන් ඒව ගැන නෙමෙයි දැන් අපි කතා කරන්නේ. දැන් මේ සීලයක් සමාදන් වෙච්ච මොහොතේ පටන් මම දැන් අලුතෙන් හිතන කෙනෙක්. අලුතෙන් සකස් වෙන්න සකස් වෙන්න වෑයමක් දරන කෙනෙක්. කියලා අන්න තමන් ගැන ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් තෘප්තිමත් භාවයක් ඇති කරගන්න පුළුවන් මොකද අවංකව මම දැන් මේ කටයුත්ත කිරීම සඳහා වෑයමක් දරනවා. එතකොට මෙන්න මේ වෑයම තමයි අපිට දිගට ගෙනියන්න අවශ්‍ය වෙන්නේ මේක මේ දවසකට දෙකකට නෙමෙයි දිගට ගෙන යාම අවශ්‍යයි. අදත් මේ වෑයම දරන්න, හෙටත් මේ වෑයම දරන්න, දිගටම මේ වෑයම දරන්න. මොකද මේ සීලය තුලින් අර කිව්ව වගේ ඒක සමාධියටත් උඩු දෙනවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ කියනවා අවිප්පටිසාරත් ආනන්ද කුසලානි සීලානි. අපි නිවැරදි සීලයක් ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න අපේ හිතේ විපිලිසර භාවය අඩු වෙනවා. මොකද අපේ හිත වික්ෂිප්ත වෙනවා, විපිලිසර වෙනවා. අපිට චෝදනා කරනවා අපේ අතින් අහවල් තැන සීලය කැඩිලා තියෙනවා, බිඳලා තියෙනවා, paludu වෙලා තියෙනවා කියලා අපි සීලය බින්දොත්. නමුත් අපි සීලය හොඳින් ආරක්ෂා කරන්න ආරක්ෂා කරන අඩුතරමින් ඒ සඳහා අවංක උත්සාහයක් දරන්න අන්න අපිට අපි ගැන සතුටක් ඇති වෙනවා. ඒ නිසා මේ සීලය හොඳින් ආරක්ෂා කරගන්න මේ පිංතුන් උත්සාහත් වෙන්න මේ සඳහාම යම් වෑයමක් දරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සුත අනුග්‍රහිතයක්. ඒ කියන්නේ අපි මේ කරගෙන යන වැඩේ සුතයෙන් අනුග්‍රහ කරන්න වෙනවා. ඒ කියන්නේ බුද්ධ වචනයට අහුම්කම් දීලා අපි මේ කරන වැඩේ නිවැරදි කියලා අපිට ඒත්තු ගැන්වෙන්න අවශ්‍යයි. එහෙම නැත්නම් අපි දන්නේ නැහැ අපි මේ කරගෙන යන භාවනාව නිවැරදිද? මේක මේ ඇත්ත වශයෙන්ම බුදුරජාන් වහන්සේ කියපු දෙයක්ද? නැත්නම් මේ අපිට හිතුව මතේද අපි මේ කරන්නේ කියලා හිතේ දෙගිඩියාවක් ඇති වුණොත් භාවනා කරන්න අමාරුයි. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහත් වෙනවා සූත්‍ර දේශනාවලට අනුව මේ භාවනාව මේ කොහොමද පෙළ ගැස්විලා තියෙන්නේ කියලා කරුණු පෙන්ලා දෙන්න. මොකද ඒ තුලින් අපිට කිසිම සැකයක් සංකාවක් නැතුව මේ කටයුත්ත කරගෙන යන්න පුළුවන්. මොකද මේ බුද්ධ වචනයෙන් පිට කිසිම දෙයක් අපිට කරන්න නැහැ. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන ධර්මයන් ඍජුවම බුද්ධ බුදුරජාන් වහන්සේගේ දේශනාවන්. ඉතින් අපි නිස්සරණ වනේ කරන භාවනා වැඩසටහන් සම්පූර්ණයෙන්ම මෙන්න මේ සතර සතිපට්ඨානය මත පදනම් වෙලා තියෙනවා. මොකද අපි සිහිය පිහිටවන්නේ නැතුව සිහිය ඉස්සරහට ගන්නේ නැතුව වෙන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. නිසා සිහිය පිහිටුවා ගැනීම සිහිය වර්ධනය කිරීම සතිය වර්ධනය කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒහා සම්බන්ධයෙන් මුල මට්ටමේ වෙන්න පුළුවන් මැද මට්ටමේ වෙන්න පුළුවන් අග මට්ටමේ වෙන්න පුළුවන් සූත්‍ර දේශනාවන් අපි සූත්‍ර දේශනාවලින් උකහා ගනිමින් ඒත්තු ගන්වමින් තමයි මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ඒ සූත්‍ර දේශනාවන් වලට සවන් දීම තුලින් අපිට ලොකු හිතේ ධර්ම සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේමයි කරගෙන යන භාවනාව බොහොම විපලිසර භාවයකින් තොරව, දෙගිඩියාවකින් තොරව මේ බුද්ධ වචනයමයි මම අද කරන්නේ. ඒකමයි මම අද මේ ප්‍රතිපත්ති මාර්ගයක් වශයෙන්. එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන ප්‍රතිපත්ති පූජාවක් වශයෙන් අද මම මේ කරගෙන යන්නේ කියලා සතුටින් කරන්නන් අපිට අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් අපි මේ බණ ඇහුවට ඒ වගේමයි අපි මේ භාවනා කෙරුවට සමහර තැන්වලදී අපිට අපේම දැනුමින් ක්‍රියාත්මක වෙන්න සමහරලාට අමාරුයි. ඒ කියන්නේ ඇතම් ධර්ම කාරණාවක් සම්බන්ධයෙන් වුණත් අපිට සමහරවිට අපේම දැනුමින් මේක නිවැරදිද නැත්නම් මේකේ මට තියෙන අවබෝධය ප්‍රමාණවත්ද මම මේ ගැන අවබෝධ කරගෙන ඉන්නවා නිවැරදිද කියලා අපිට හරියටම විශ්වාසයෙන් කියන්න බෑ. ඒ වගේමයි භාවනාවෙත් අපි සමහරවිට විවිධාකාර අත්දැකීම් ලබන්න පුළුවන්. ඒ අත්දැකීම් කොහොමද මම විග්‍රහ කරගන්නේ? මේ අත්දැකීම තවදුරටත් වර්ධනය කළ යුතු අත්දැකීමක්ද? එහෙම නැත්නම් ඒක නොසලකා හැරලා ඉදිරියට ආ යුතු අත්දැකීමක්ද? අනුග්‍රහ කළ යුතු එකක්ද නැත්නම් නොසලකා හැරිය යුතු දෙයක්ද? කියලා එකතකින් සමහර ලාවට අමාරුයි අපිටම තීරණය කරන්න. ඉතින් ඒ අවස්ථාවේ තමයි අපිට සිද්ධ වෙන්නේ තවත් මේ සම්බන්ධයෙන් දන්නා කියන කෙනෙක් එක්ක සාකච්ඡාවකට යන්න. ධර්මයේ සම්බන්ධයෙන් නම් අපි හිතමු අපිට වඩා උගත් කියලා සලකන්න පුළුවන් නැත්නම් ධර්ම විනය සම්බන්ධයෙන් අපිට වඩා ගැඹුරු නුවණක් තියෙන කෙනෙක් එක්ක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේමයි භාවනාවේදී නම් අපි විශ්වාස කරන අපිට වඩා අඩියක් හරි ඉස්සරහට ගමන් කළා කියලා අපිට විශ්වාසයක් තියෙන යම්සිස් කල්යාණ මිත්‍රයෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. මෙතන කරන්නේ අපි පුළුවන් තරම් විවෘත වීමක්. මෙතන අපිට සංගවන්න කිසිම දෙයක් නැහැ. බුදුරජාන් වහන්සේ විශේෂයෙන්ම කියනවා තථාගතස්ස ධම්ම විනයෝ විවටෝ විරෝචති. මේ තථාගතයන් වහන්සේගේ ධර්ම විනය විවෘත වූ තරමට තමයි බබලන්නේ. ඒ නිසා අපි අදටත් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැසිරෙනවා නම් මේක පුළුවන් තරම් අපි ප්‍රායෝගිකව හදාරනවා නම් ඒ සඳහා පුහුණු වෙනවා නම් අපිම මේ දේවල් ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරන්න මේ තථාගතයන් වහන්සේගේ ධර්ම විනයමයි බබලෙන්නේ. හැබැයි ඒක අපි හරහායි දැන් එදා අතීතයේදී ඒ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා හරහා යම් විදිහකට මේ බුදුරජාන් වහන්සේගේ ධහම බැබළුණාද අපි අද යම් අවංක වෑයමක් ප්‍රයත්නයක් දරලා අපි මේ කතා කිරීම හරහා එහෙම නැත්නම් මේ පින්වතුන් මේ තමන්ගේ අත්දැකීම් හෙළි කිරීම හරහා එකාතකින් මේ ධහමට ලොකු පණක් ලැබෙනවා මේක මේ යල් පැන ගිය ධහමක් නෙමෙයි අද ප්‍රයෝජනට ගන්න බැරි දහමක් නෙමෙයි මේක අදටත් ප්‍රයෝජන ගන්න පුළුවන් දහමක්. මේක අදටත් ප්‍රායෝගිකව හදාරන්න පුළුවන් දහමක්, වඩන්න පුළුවන් දහමක්, සජීවී දහමක් කියන එක අපි හරහාමන්න ලෝකයට හෙළි වෙනවා. ඒ නිසා පුළුවන් තරම් අපි උත්සාහත් වෙනවා තමන්ගේ භාවනා අත්දැකීම් යම් පමණකින් හෙළි කරන්න. ඉතින් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද සමහරලාවට ලැබෙන භාවනාමය අත්දැකීම් අපේ මේ තියෙන සීමිත භාෂා ඥානයන් හරහා ව්‍යවහාරයන් හරහා විස්තර කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි කෙසේ නමුත් උත්සාහත් වෙනවා මේ තියෙන අපේ භාෂා දැනුමින් අපේ මේ ලබන අත්දැකීම් භාවනාමය අත්දැකීම් හෙලි කරන්න. ඒ හෙලි කරද්දී මම වචනයක් මතක් කරන්න අවශ්‍යයි. අපිට උවමනා වෙනවා අපි මොන විදිහටද මූල කර්මස්ථානයක් තෝරගත්තේ. මොකද්ද මම තෝරගත්ත මූල කර්මස්ථානය? මං ඒ මූල කර්මස්ථානය වැඩුවේ කොහොමද? නැත්නම් ඒක ක්‍රියාත්මක කළේ කොහොමද? එතෙන්දී මට පැන නැගිච්ච බාධාවන් මොනවද? ඒවට මම මුහුණ දුන්නේ කෙසේද කියලා ඒ වගේ යම් විස්තරයක් මේ කර්මස්ථානයේ නැත්තම් මේ කමඨහන් වාර්තාවේ ඇතුළත් වීම අවශ්‍යයි. ඒ හරහා තමයි අහන කෙනෙකුට තේරෙන්නේ කොහොමද මේ තැනත්තා කටයුතු කරලා තියෙන්නේ කියලා. භවනාව වඩලා තියෙන්නේ කොහොමද කියලා. ඒ වගේමයි අපි හිතමු සක්මන් භාවනාව සම්බන්ධයෙන් ඒකේ විස්තර අවශ්‍ය වෙනවා. මේ ඇතුළත් කිරීම අවශ්‍ය වෙනවා. ඉඳගෙන කරන භාවනාව සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරය ඒක ඇතුළත් වීම අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කරුණු දෙක ප්‍රධාන වශයෙන්ම ඇතුළත් කරන්න උත්සාහත් වෙන මේ කමඨහන් වார்த்தාවේ එතකොට තමයි අපිට යම් පමණකින් වැටහීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද මේ භාවනාවට අවතීර්ණ වෙලා තියෙන්නේ කොහොමද කමඨහන වඩලා තියෙන්නේ කොහොමද ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ ඒවා මැඩ පවත්වාගෙන තියෙන්නේ කොහොමද කොයි කොයි මට්ටම් වලද දැන් ඉන්නේ කියන එක පිනිඹු වෙන්නේ ඒ කමඨහන් වார்த்தාව හරහා ඒ වගේමයි ඒක තවත් බොහෝ දෙනෙක් අහගෙන ඉන්නවා ඒ හරහා අපේ අත්දැකීම් අපි ප්‍රකාශ කරනකොට තවත් සිය දහස් ගණනක් දෙනා ඒකෙන් ප්‍රයෝජනෙ ලබනවා. මේ දේවල් මේ තටිගත වුණාම තවත් කීප දෙනෙක් තවත් බොහෝ දෙනෙක් මේවා අහුම්කන් දීලා තවත් බොහෝ දෙනෙක් මේ මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා මෙතන අපි ප්‍රසිද්ධ වීම සඳහා මේ මේ කමඨහන් ඉදිරිපත් කරනවා නෙමෙයි. එහෙම නැත්නම් අපි ප්‍රකාශ කරනවා නෙමෙයි. මෙතන තියෙන්නේ අපි මේ බුදුරජාන් වහන්සේගේ මාර්ගයේ ගමන් කරනවා, පෙන්වලා දීපු මාර්ගයේ ගමන් කරනවා. මේ මාර්ගයේ හෙලිකිරීම හරහා තවත් බොහෝ දෙනෙක් මේ මාර්ගයට අවතීර්ණ වෙනවා. මේක කරන්න පුළුවන් දෙයක් බව වැටහෙනවා. ඉතින් ඒ වැටහීම තුළින් අන්න තව තවත් ධර්ම මාර්ගයේ අර තියෙන සජීවී ස්වභාවය තව ඉස්මතු වෙනවා. නිසා මේ පිංතුන් උත්සාහත් වෙන්න පුළුවන් තරම් නිවැරදිව තමන්ගේ කමඨහන ඉදිරිපත් කරන්න ඒක පැහැදිලි අකුරෙන් ලියන්න අර වගේ මේකේ තමන් භාවිතා කරපු මූල කර්මස්ථානය ඒ මූල කර්මස්ථානයේ වඩපු ආකාරය පැමිණිච්ච බාධාවන් ඒවා ජයගත් ආකාරයන් මෙයා සියල්ල එකට ඇතුළත් කරන්න. සක්මන් භාවනාවේදීත් ඒ වගේමයි. එතකොට මෙන්න මේ විදිහට අපි උත්සාහත් වෙනවා සාකච්ඡාවක් මගින් මේ අපි කරගෙන යන කටයුත්තට නැත්නම් මේ ප්‍රතිපත්ති මාර්ගයට අනුග්‍රහ කරන්න. ඒ තුන්වෙනි ආකාරය අනුග්‍රහ කරන්න කියලා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා සමතෙන් අනුග්‍රහ කරන්න කියලා. මොකද අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ විසිරිච්ච මනසක්. අපේ හිත নানা ප්‍රකාර දේවල් ඔස්සේ දුවනවා. ඉතින් ඊටාම සරල අරමුණක් මේ හිතට ඒ තරම්ම වැදගත්කමක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි මෙතන ඇවිල්ලා වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට එතනේ ස්පර්ශයේ හිත තියෙනවා කියන එක කිසිම ඒ තරම් වැදගත් කාර්යයක් වශයෙන් අපේ හිතවත් කියන්නේ නැහැ. අපිටත් හරි අමාරුයි ඒක හේතු ගන්නව ගන්න. අපි හිතනවා ඇයි මේ මෙච්චර දුර ඉඳන් ඇවිල්ලා මම මේ වම දකුණ කරන්නේ මොකද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ වගේමයි මේ ඊටාම සියුම් හුස්ම රැල්ලකට හිත තිබීමේ මේ වටනකම මොකද්ද කියලා ඉතින් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් ඒ නිසායි අපි ටිකක් අපිට ඒත්තු ගන්නව ගන්න අවශ්‍ය වෙන්නේ. ඇයි මෙහෙම දෙයක් අවශ්‍ය? අපේ හිත නිරන්තරයෙන්ම අතීතයේ පැටලෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ අතීත සිදුවීම් බොහොම රසවත් වෙන්න පුළුවන්, බොහොම උද්වේගකර වෙන්න පුළුවන්. අපේ හිතේ ඒවා බොහොම තදට கிඳා බහැලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනාවක් කරනකොට ඒ අපේ හිතේ கிඳා බහැපු බොහොම තදට තැම්පත් වෙලා තියෙන ඒ අතීත සිදුවීම් නැවත නැවත මතක් වෙන්න හැකියාවක් තියෙනවා. අන්න ඒ වෙලාවේදී අපි හැකිතාක් උත්සාහත් වෙන්න වෙනවා. ඒවට කිසිම වැදගත්කමක් නොදී ඒවට යන්න හරින්න. මොකද එහෙම නැත්නම් අපේ හිත වර්තමානයට ගන්න බෑ. ඒ වගේමයි අනාගත බලාපොරොත්තු වෙන්න පුළුවන් අනාගත අපේක්ෂාවන්, ඒ වගේම විවිධාකාර සැලසුම් මේ හැම දෙයක්ම හරිම ආකර්ෂණීයයි. මේ අපේ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවට වඩා, එහෙම නැත්නම් මේ වම් පාදය දකුණු පාදය දිහා බලනවට වඩා අර අනාගතය සම්බන්ධයෙන් එන විවිධාකාර සිතුවිලි තාම ආකර්ෂණීයයි. ඉතින් ඒ ඔස්සේත් අපේ හිත යනවා. ඒ නිසා අපිට හිත দমনය කරගෙන, හිත ඒකාග්‍ර කරගෙන මේ කටයුත්ත කරන්න අවශ්‍ය වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ ප්‍රඥාවක් අවදි කරගන්න බැහැ හිතේ සමාධියක් නැත්තම්. හිතේ ඒකාග්‍රතාවයක් නැත්තම්. සමාහිතෝ යථාභූතම් පජානාති පස්සති කියලා බුදුරජාන් වහන්සේ සූත්‍ර දේශනාවල දේශනා කළා තියෙනවා. කියන්නේ මේ හිතේ සමාහිත භාවයක් ඒකාග්‍රතාවයක් තියෙන කෙනෙක්මයි මෙන්න මේ ඇත්ත ඇත්තටියෙන් දකින්නේ දැනගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා අපිටත් අවශ්‍ය වෙනවා එහෙනම් ඇත්ත ඇත්තටියෙන් දැක ගන්න නම් දැනගන්න නම් ඉස්සෙල්ලාම එතකොට මේ හිතේ යම් පමණක සමාධියක් දියුණු කරන්න. ඒ නිසා අපිට විසිරිච්ච මනසකින් මේ කටයුත්ත කරන්න බැරි නිසා අන්න අපිට අවශ්‍ය වෙනවා මේ ඒකාග්‍රතාවය හදන්න. මේ ඒකාග්‍රතාවය හදාගන්න අපිට අනිවාර්යයෙන්ම සතිය දිනු කරන්න සිද්ධ වෙනවා. මොකද ඒකාග්‍රතාවය නැත්නම් සමාධිය කියන්නේ හොඳට සතිය වර්ධනය වීම නිසා මතුවෙන ප්‍රතිඵලයක්. ඒ නිසා අපිට එකපාරට සමාධියට අත තියන්න බෑ. සමාධියට පදනම් වෙන නැත්නම් සමාධියක් හදලා දෙන හේතුවක් වන ප්‍රධාන හේතුවක් වන මෙන්න මේ සතිය දියුණු කිරීම තුළින් තමයි අපි සමාධියක් හදාගන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහත් විය යුතුයි. අපි කලින් අපි මේ දවල් වෙලාවේදී මතක් කරා වගේ මේක මේ පරයන්ක භාවනාවේදී සක්මන් භාවනාවේදී පමණක් නෙමෙයි මේ මුළු කාල පරිච්ඡේදීම පරිච්ඡේදයේදීම අපිට සතිමත් වෙන්න පුළුවන් නම් අන්න ඒ තරමට අපේ භාවනාව සාර්ථක වෙනවා. නමුත් අපි අනිකුත් වැඩ කටයුතු වලදී සම්පූර්ණ විසිරිච්ච මනසකින් කටයුතු කළා. ඊළඟට අපි සක්මනට ගියොත් ඊළඟට අපි පරයන්කට ආවොත් ඒකේ සෑහෙන වෙලාවක් අපිට වැය කරන්න සිද්ධ වෙනවා. අර අපේ හිතේ වික්ෂිප්ත භාවයෙන් හිත මුදව ගන්න. හිත සෑහෙන විසිරලා තිබුණේ අපි හිතමු වෙන වෙන දේවල් වල අපි නියැලුණා ඒවත් සම්පූර්ණයෙන්ම අපි අසතියෙන් නම් කරේ අපි වෙන වෙන දේවල් කල්පනා කර කර ද්වේෂ බරිතව එහෙමනම් අපි කලේ අන්න අපේ මනස සෑහෙන්න විසිරලායි තියෙන්නේ. ඒ බඳු හිතක් ඉතින් ආයෙත් හදලා ඒකාග්‍ර කරලායි ගන්න වෙන්නේ. නමුත් අපි සිහිය පිහිටුවගෙන කටයුතු කරනවා නම් සතිමත්ව කටයුතු කරනවා නම් ඒ කිසිම කාර්යයක් හර කාර්යයක් හරහා අපිට හානියක් වෙලා නැහැ. ඒ නිසා අපි භාවනාව කියන්නේ මේ ඉඳගෙන සක්මනේ කරන දේ පමණක් නෙමෙයි අනිකුත් අපේ මුළු ජීවිතේම අපි භාවනාවක් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වීම වැදගත්. නිසා උත්සාහත් වෙන්න පුළුවන් තරම් මේ භාවනාවට සරිලන පරිද්දෙන් මේ කාලය ගත කරන්න. නිසා පුළුවන් තරම් තමන් එක්කම ඉන්න උත්සාහත් වෙන්න. අනිත් අය තමන්ගේ කටයුතු කරගනීවි. ඒ අයට ඒ කටයුතු කරගන්න ඉඩ දීලා තමන් තමන් එක්ක ඉන්න උත්සාහත් වෙන්න. අනුන්ගේ දේවල් ගැන හොයන්න යන්න එපා. ඒගොල්ලෝ ඇවිල්ලා උදව්වක් ඉල්ලුවේ නැත්තම්. ඒගොල්ලෝ තම තමන්ගේ වැඩ බලා ගනීවි. තමන්ට තියෙන්නේ තමන්ගේ වැඩ බලා ගන්න. තමන් පුළුවන් තරම් අනිත් අයටත් ආදර්ශවත් වෙන විදිහට කටයුතු කරන්න. මොකද අපි අනුන් දිහා බලාගෙනම යන්න ගියොත් ඒක අමාරුයි. ඒ වෙනකොට තමන් ඔන්න හැදෙනවා බලනවා. තමන් නිවැරදිව තමන්ගේ කටයුතු ටික කරගෙන යනවා. කාලසටහන අනුගමනය කරනවා. මේ ආදී වශයෙන් අපි අපිටත් අනුන්ටත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරා නම් අන්න මේ ගමන සාර්ථක වෙනවා. ඉතින් මේ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ හිතේ තියෙන විසිරිච්ච ගතිය අඩු කළා සමාධිමත් භාවයක් සමාහිත භාවයක් හදාගන්න ඒ සඳහා අනුග්‍රහ කරන්න කියලා. ඒ බඳු සමාධිමත් සිතකින් තමයි අන්න ප්‍රඥාව වර්ධනය කරන්න වෙන්නේ. ඒක ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා විපස්සනා අනුග්‍රහිතයක් වශයෙන්. ඒ කියන්නේ ප්‍රඥාව දියුණු කර ගැනීම අවශ්‍යයි. මේ ප්‍රඥාව කියන්නේ අපි පුලුවන් තරම් පොත්පත් බලලා බණ අහලා අපේ හිතේ තැම්පත් කරගන්නා බහුශ්‍රත භාවයක්ම නෙමෙයි. ඒ නිසා අපි ඇතම් කෙනෙක් මෙතන ඉන්නව වෙන්න පුළුවන්, සෑහෙන්න ධර්ම ඥානයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් වෙනත් විෂයාන්තර දැනුමක් වෙන්න පුළුවන්. මේවා ඇති පිරිස් මෙතන ඇති. මේවා සම්බන්ධ පිරිස් එහෙම නැත්නම් මේවා හා සම්බන්ධ යම් යම් තලවලට පැමිණි උපාදිලාභීන් මෙතන ඉන්න පුළුවන්. නමුත් ඉබඳු දැනුමක් නෙමෙයි මේ මෙතන බුදුරජාන් වහන්සේ මේ සමාහිත හිතකින් ඇති කරගන්න කියන්නේ. යථාභූත ඥාන දර්ශනයක් කියන්නේ මේ අපි ඒ විවිධාකාර වශයෙන් පොත්පත් බලලා බණ අහලම ඇති කරගන්නා නුවණක් නෙමෙයි. ඒකට සාමාන්‍ය කියන බහුශෘත භාවයක් කියලා. මෙතන මේ අපි හදාගන්න යන්නේ භාවනාමය ඥානයක්. ඥානයේ අවස්ථා තුනක් පෙන්නනවා. එකක් තමයි සුතමේ ඥානය, අනිත් එක තමයි චින්තාමේ ඥානය, අනිත් එක තමයි භාවනාමය ඥානය. අර සුතමේ ඥානය සඳහා තමයි මේ බණක් කියන්නේ. අපි බණ අහන්නේ එහෙම නැත්නම් පොත්පත් බලන්නේ සුතමේ ඥානය සඳහායි. සුතමේ ඥානයට අනුව අපිට පුළුවන් පොඩ්ඩක් හිතලා මතලා අපේ ඇතුලෙන් තර්කානුකූලව දෙයක් විග්‍රහ කරලා බලන්න පුළුවන් අන්නේ හරහා චින්තාමය ඥානයකුත් අවදි වෙනවා. හැබැයි භවනාමය ඥානයක් අවදි කරගන්න උත්සාහත් වෙනකොට අපිට අර සියල්ල පැත්තකින් තියන්නත් සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහත් වෙන්න බොහෝම සැහැල්ලු සිතකින්, බොහෝම නැවුම් සිතකින්, ඊටාම සරල සිතකින් භාවනාවට වාඩි වෙන්න. මේක ඊටාම වැදගත්. භාවනාව අසාර්ථක වේවි අපි අර ඔක්කොම ටික මතක් කරගෙන මම සියල්ල දන්නවා මට මේ මේ මේ උපාදි තියෙනවා මේ සියල්ල දන්න නිසා මට භාවනාව පහසු වෙයි කියන ආකල්පයකින් අපි භාවනාවට වාඩි වුණොත් භාවනාව අසාර්ථක වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. නමුත් මම බොහොම නිහතමානී මම ඒවා දන්න උනාට මට දැන් ඒවෙන් වැඩක් නැහැ මම මේ වෙන ගමනක් යන්නේ මම මගේම අත්දැකීමක් මම මේ දිනු කරගන්න හදන්නේ මගේම නැවුම් ගමනක් මම මේ යන්න හදන්නේ කියලා අපි බොහොම විවෘත මනසකින් සරල මනසකින් සැහැල්ලු මනසකින් අපි තවත් වචනයකින් කියනවා අර පුංචි දරුවෙක්ගේ වගේ මනසකින් අපිට මේ සඳහා එළඹෙන්න පුළුවන් නම් අපිට භාවනාවට වාඩි වෙන්න පුළුවන් නම් සක්මනට යන්න පුළුවන් නම් අන්න අපේ භාවනාව ඊටාම ඉක්මනට සාර්ථක කරගන්න අවශ්‍ය පුළුවන් වෙනවා. ඒ නිසා අපි වයසට ගියාට ප්‍රශ්නයක් නැහැ. අපි ලොකු දැනුමක් සහිතව සිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දැනුම මේ කාල පරිච්ඡේදයේදී පැත්තකින් තියන්න. පැත්තකින් තියලා හිත සැහැල්ලු කරගන්න. හිතේ සංඥා පොදිය අඩු කරගන්න. හිත පුළුවන් තරම් සරල සැහැල්ලු මනසක් බවට පත් කරගන්න. කොටින්ම කියනවා නම් බිමට බැහැලා කටයුතු කරන්න. සාමාන්‍ය සරල මිනිස්සෙක් වශයෙන් කටයුතු කරන්න. එතකොට මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න පුළුවන්. එතකොට මේ පසුබිමක් යටතේ තමයි අපි ප්‍රඥාවක් දියුණු කරගන්න උත්සාහත් වෙන්නේ. එතකොට ඒ සඳහායි අර සමාහිත භාවයක් සමතයක් අවශ්‍ය වෙන්නේ. අන්නේ සමතයේ සමාහිත භාවය උපයෝගී කරගන්නවා අපි මේ ප්‍රඥාව දිනු කර ගැනීම සඳහා. ඒ සඳහා තමයි එතකොට මේ කාල පරිච්ඡේදය අපිට ලැබිලා තියෙන්නේ නැත්නම් මේ දින පහක කාලය අපිට ලැබිලා තියෙන්නේ. එතකොට මේ ක්‍රම පහෙන්ම අපි මේ දවස් පහේ කරගෙන යන කටයුත්ත සාර්ථක කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පින්වතුන් තමන්ගේ සීලය ගැන සැලකිලිමත් වෙන්න, ඒ වගේමයි තමන් මේ මේ ලබා ගන්නා ධර්ම ඥානය ගැන සැලකිලිමත් වෙන්න, ඒ වගේමයි සාකච්ඡාවට සහභාගී වෙන්න ඒක නොවලහා ඉදිරිපත් කරන්න ඒ වගේමයි හිතේ සමාධියක් ඒකාග්‍රතාවයක් හදාගන්න උත්සාහත් වෙන්න ඒ ඒකාග්‍රතාවයම පාවිච්චි කළා යම් පමණකට ඒකාග්‍රතාවය දියුණුවාට පස්සේ ඒ ඒකාග්‍රතාවයම පාවිච්චි කළා ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා උත්සාහත් වෙන්න. එතකොට මේ කරුණු ටික මම සාමාන්‍යයෙන් මමත් ලොකු සාමෙන් වහන්සේත් භාවනා වැඩසටහනක් ආරම්භයේදී කියනවා මොකද මේ අනුග්‍රහිත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ මේ කාරණා පහ ඊටාම ලස්සනට මතු කරලා දීලා තියෙනවා. ඊළඟට පින්වත්නි මම මේ භාවනා වැඩසටහන සම්බන්ධයෙන් ඉස්සරහින් තියාගත්ත එක්තරා සූත්‍රයක් මේ සූත්‍රය හම්බ වෙනවා කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ චතුක්ක නිපාතේ. සූත්‍රයේ නම කියලා තියෙනවා සමන බ්‍රාහ්මණ සූත්‍රය කියලා. එතකොට බුදුරජාන් වහන්සේ මේ සමන බ්‍රාහ්මණ සූත්‍රයේදී විශේෂයෙන් මතක් කරනවා මේ දැන් බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි වෙනත් අන්‍ය ශාස්ත්‍රෝන් වහන්සේලා ඉඳලා තිනවා බුද්ධ කාලයේදී. මේ පිංගුතුන් අහලා ඇති ශාස්ත්‍රාස්ත්‍රෝන් ඉඳලා තිනවා. ඒ වගේමයි අන්‍ය තීර්ථකයන් ඉඳලා තිනවා. විවිධාකාර අනිකුත් බ්‍රාහ්මණයින් ඉඳලා තිනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ ආධ්‍යාත්මික ගමනක් යන්න උත්සාහත් වෙන පිරිස් සෑහෙන ඉඳලා තිනවා. ඉතින් ඒ ඒ අය තමන් රහත් කියලා කියාගෙන ඉඳලා තිනවා. තමන් ශාස්ත්‍රෝන් වශයෙන් පෙනී සිටලා ඉඳලා ශාස්ත්‍රෝන් වහන්සේලා වශයෙන් පෙනී ඉඳලා තිනවා. එහෙම නැත්නම් ඇතම් පිරිස් ශ්‍රාවකයන් වශයෙන් කටයුතු කළා දීලා කටයුතු කළා තේනවා. ඉතින් ශ්‍රමණීන් වශයෙන් බ්‍රාහමණීන් වශයෙන් සෑහෙන පිරිසක් එදත් අදත් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරනවා යම්ස කෙනෙක් දුක සම්බන්ධයෙන් දුකට හේතුව සම්බන්ධයෙන් දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව ඒ මාර්ගය සම්බන්ධයෙන් නිවැරදි වැටහීමක් නැත්නම් ඒ අයට මෙන්න මේ ශ්‍රමණේක්‍ය බ්‍රාහමණේක්‍ය කියලා කියන්න සුදුසු නෑ කියලා. හැබැයි යම්ස කෙනෙක් දුක සම්බන්ධයෙන් දුකට හේතුව සම්බන්ධයෙන් දුක නිරුද්ධ කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ මාර්ගය සම්බන්ධයෙන් යම්ස කෙනෙක් හොඳ අවබෝධයක් තියෙනවා නම් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් අන්න ඒ කෙනාම ශ්‍රමණේන් අතරේ ශ්‍රමණේක් බවත් බ්‍රාහ්මණේන් අතරේ බ්‍රාහ්මණේක් බවත් තමන් වහන්සේ ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කියනවා. ඒ නිසා අපිට පොඩ්ඩක් විමසන්න පුළුවන්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ශ්‍රමණේක් බ්‍රාහමණේක් අර්ථ දක්වලා තියෙන්නේ තනිකරම මෙන්න මේ චතුරාර්ය සත්‍ය පදනම් කරගෙන. ඒ නිසා අපි උත්සාහත් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් එහෙනම් අපිටත් උත්සාහත් වෙන්න වෙනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මොකද අපි උන්වහන්සේ සරණ ගිහිල්ලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේම කියනවා ඉතින් මේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙකුට වැටහිලා නැත්තම් එයා නිවැරදි ශ්‍රමණේ නිවැරදි බ්‍රාහමණෙක් නෙවෙයි කියලා. ඉතින් අපි උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් වශයෙන් එහෙනම් මොකද්ද මේ භාගතුන් වහන්සේ දුක සම්බන්ධයෙන් කියන්නේ? භාගතුන් වහන්සේ මොකද්ද මේ දුකට හේතුව සම්බන්ධයෙන් කියන්නේ? භාගතුන් වහන්සේ මොකද්ද දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් කියන්නේ? භාගතුන් වහන්සේ මොකද්ද මේ දුකට දුක දුරු කරන මාර්ගය වශයෙන් කියන්නේ කියලා දැනගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ සූත්‍රය ඊටාම කෙටි. හැබැයි මේකෙන් ස්පර්ශ කරන දහම ඊටාම ගැඹුරුයි. ඒ නිසා අපි කොහොමද මේ දුක දැනගන්නේ කියන කාරණාව තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද පළවෙනි සත්‍ය වශයෙන් කියන්නේ දුක්ඛ සත්‍ය. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දුක්ඛ සත්‍ය කිව්වහම ඉතින් දුක ගැනයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේ දුක ගැන ඉතින් নানা ප්‍රකාර විදිහට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් පොත් පොතෙන් පතෙන් බලන්න පුළුවන්, අභිධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් නමුත් මෙතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ මේ පොතේ පතෙන්ම ඉගෙන ගැනීම නෙමෙයි අපි ප්‍රායෝගිකව කොහොමද දුක ගැන ඉගෙන ගන්න. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට බුදුරජාන් වහන්සේ මේකේ පැති තුනක් පෙන්නනවා. දුක්ඛ සත්‍ය කියලා ඒ සත්‍ය ඥානයක් පැත්තෙන් පෙන්නනවා. ඊට පස්සේ ඒ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු දෙයක් පෙන්නනවා. ඒ කළ යුතු දේ කිරීම සම්බන්ධයෙන් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලයක් පෙන්වනවා. ඉතින් ඒ ගැන අපිට ටිකක් කතා කරන්න සිද්ධ වෙනවා. අපි භාවනාවට සම්බන්ධ කරලා ටිකක් කතා කරමු. අපි හිතමු දැන් අපි පරයන්කයකට වාඩි වෙලා අපි හිතමු අපි ආනාපාන සතිය භාවනාව වඩනවා. ආනාපාන සතියෙන් ඔන්න අපේ හිතේ යම් පමණ එකඟතාවයක් ඇති කරලා දෙනවා. දැන් එකඟතාවය ඇති කරන්න තියෙන එකම භාවනාව ආනාපාන සතියෙන් නෙමෙයි. මම මේ උදාහරණයක් වශයෙන් ගත්තේ ආනාපාන සතිය. අපි තුමු කෙනෙක් ආනාපාන සතිය මූල කර්මස්ථානයේ වශයෙන් අරගෙන එයා ඔන්න ආනාපාන සතිය වඩනවා. දැන් එයාගේ හිතේ ටික ටික වර්ධනයක් පේනවා. අපි තුන් මුලින් එයා ඒ ආස්වාස ප්‍රස්වාසයේ හිත තියාගත්තා. ඒක ඕනනම් ආස්වාසයක් ප්‍රස්වාසයක් වශයෙන් මෙනෙහි කළා. පස්සේ පස්සේ පස්සේ මේ එයාගේ වෑයම හරහා අන්න දැන් හිත ටික ටික එකඟ වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් එයාට තේරෙනවා දැන් මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා, මේ වෙලාවේදී ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාසත් ටිකක් තුනී වේගෙන යනවා. ඉතින් එයා ඔන්න මෙනෙහි කිරීමත් නතර කළා. දැන් හොඳට ඇහැක් පිටහැක් තියාගෙන දැන් මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් සම්බන්ධයෙන් දැනුවත් වෙනවා. දැන් මෙහෙම දැනුවත් වෙගෙන යනකොට ඔන්න තව තව හුස්ම රැල්ල සංසිඳෙනවා. හොඳට තුනී වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙත් එයා හොඳට හිත තියාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේවා සම්බන්ධයෙන් පියවර හොඳට කියලා දීලා තියෙනවා. හුස්ම රැල්ලේ දිග කෙටි වශයෙන් දකින්න උත්සාහත් වෙනවා. ඊළඟට මුල මැද අග වශයෙන් මුල මැද අග වශයෙන් දකින්න උත්සාහත් වෙනවා. මේ කටයුතු සියල්ල හරහා අපේ හිතේ හොඳට සම්පජඤ්ඤය දියුණු වෙනවා. හොඳට හිත සියුම් වෙන්න පටන් ගන්නවා. මේ කලින් නොදකපු පැති මෙන්න මේ හුස්ම රැල්ලේ පෙනෙන්න පටන් ගන්නවා. කලින් අපි හිතමු මේක දැනුනේ හුස්ම ගැනීමක් පිටකිරීමක් පමණයි. එහෙම නැත්නම් ඇතුල්වීමක්, ඇතුළු පැත්තට ඇතුල්වීමක්, පිට පැත්තට ඇතුල්වීමක් පමණයි. නමුත් ඔයක දිහා නැවත නැවත බලන්න බලන්න හිතේ සූක්ෂම භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අන්න මෙතන තියෙන සියුම් සියුම් ලක්ෂණ තව මතුවෙන්න ගන්නවා. අපි හිතමු කෙනෙක් මේකේ සාර්ථකව කරගෙන යනකොට අන්න එයාට තේරෙනවා ආස්වාසයක් ඔන්න සිසිල් ප්‍රස්වාසයක් උණුසුම්. අපි තුමු ආස්වාසයක් දිගයි ප්‍රස්වාසයක් කෙටි. ආස්වාසයක් වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා ප්‍රස්වාසය දකුණු නාස්පුඩුවෙන් පිට වෙනවා. මේ වගේ පුංචි පුංචි මේ වෙනස්කම් පවා වැටහෙන්න ගන්නවා. ඉතින් අපේ හිත මේ තරම් මේ සියුම් සුලන් රැල්ලක තියෙන මේ ස්වභාවයන් වටහා ගන්නවා කියන්නේ සෑහෙන দমনය වෙලා. සෑහෙන හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙලා. එහෙම නැතුව මේ හිතකට මේ තරම් මේ සියුම් අරමුණක මේ විස්තර දැක ගන්න බෑ. වික්ෂිප්ත මනසකින් මේ දේ කරන්න බෑ. යම්සි මනසකට මේ දේ කරගන්න පුළුවන් නම් යම්සි යෝගාවචරයෙකුට මේ දේ කරගන්න පුළුවන් නම් ඒකෙන් හෙලි වෙනවා මේ හිත දැන් සයහෙන්න দমনය වෙලා දැන් කාමච්ඡන්දාදී නීවරණයන් යටපත් වෙලා ඒ වෙනුවට හොඳට වීරය වැඩිලා හිතේ සමාහිත භාවය දියුණු වෙලා සතිය දියුණු වෙලා දැන් ඒ හිතට මේ ඊටාම සරල උපේක්ෂා සහගත හුස්ම රැල්ලක් තුල ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙලා. ඉතින් මේ தත්ත්වය අපි හදාගන්න උත්සාහත් යුතුයි. මේක ඉබේ හැදෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා කරමින් හිටියා කියලා මේ தත්වයන් දියුණු වෙන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම මේ සඳහා වෑයමක් දැරිය යුතුයි. මේ සඳහා අපි ප්‍රායෝගිකව යෙදිය යුතුයි. ප්‍රායෝගිකව යෙදෙන්න යෙදෙන්න අපේ සතිය ඉස්සරහට එනවා. අපි හුස්ම බලන්න බලන්න අන්න සතිය මද වශයෙන් දියුණු වෙනවා. ආයෙත් ඊළඟ හුස්ම ගන්න බලනකොට ආයෙත් සතිය පොඩ්ඩක් ඉස්සරහට එනවා. ඉතින් මෙන්න මේ වගේ හරියට අර කලගෙඩියකට වතුර බින්දුව බින්දුව වැක්කිරෙන්න වක්කිරෙනකොට ඒක පොඩ පොඩ වතුර ධාරිතාවය වැඩි වෙනවා වගේ තමයි අපේ හිතත් මෙන්න මේ සතිය කියන ಗುಣධර්මය ඉස්සරහට එන්නේ අපි අර ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානේ සතිමත් වීම හරහා. ඉතින් අපි හිතමු කෙනෙක් ක්‍රමානුකූලව මේ භාවනාව කරගෙන යනවා වඩාගෙන යනවා. ඒ හරහා අන්න එයාගේ සතිය දියුණු වෙනවා. සමාධිමත් භාවය ඔන්න ටික ටික වැඩෙන්න ගන්නවා. දැන් අන්න හිත පිට දුවන්නේ නැහැ. පිට දිව්වත් ඉක්මනටම දැන් Tamanට මේ අරමුණට ගැනීමේ හැකියාව තියෙනවා. පිට ගියත් යනකොටම වගේ දැනෙනවා. අන්න ඒ තරමට දැන් හිත මෙල්ල වෙලා. හිත දැන් සමාධිමත් වේගෙන එනවා. අපිටම දැන් තව තව මේ කටයුත්තේ යෙදෙනකොට අන්න යාට ඊටාම සියොම මේ හුස්ම රැල්ලේ පටන් ගැනීම බලන්න පුළුවන්, මැද ප්‍රදේශය බලන්න පුළුවන්, අග ප්‍රදේශය බලන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රස්වාසය පටන් ගන්න කලින් තියෙන පුංචි හිඩසක් උනත් අහු වෙන්න පුළුවන්. ඊළඟට ඔන්න ප්‍රස්වාසයේ මුලත් බලනවා, මැදත් බලනවා, අගත් බලනවා. ඒකත් අවසන් වුණාට පස්සේ ඔන්න පුංචි හිඩසක් තියෙනවා. ඒකත් සමාහට හසු වෙන්න පුළුවන්. ඔන්න ඊළඟට ඊළඟ ආශ්වාසයේත් මුලත් බලනවා. ඔන්න මේ විදිහට මේ චක්‍රයක් වගේ මෙන්න මේ සිද්ධ වෙන කටයුත්ත හොඳට බලාගෙන යනවා. මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හිත තැම්පත් වෙනවා. ආස්වාසෙත් ප්‍රස්වාසෙත් තව තවත් තුනී වෙන්න පටන් ගන්නවා. තව තවත් සිනිඳු වෙන්න පටන් ගන්නවා. හොඳට හුස්ම රැල්ල තැම්පත් වෙන්න පටන් ගන්නවා. අපි ඒකට අනුග්‍රහ කරනවා. දැන් මේ හුස්ම රැල්ල සියුම් වුණා කියලා මේක මේ සතිය දුර්වලවීමක් නෙමෙයි මෙතන වෙන්නේ මේ අරමුණ සියුම් වීමක්. ඒක අපි මෙතෙන්දී වටහා ගන්නවා. අපි හොඳට භාවනාව කරගෙන ගියා. දැන් හැබැයි අරමුණ පෙන්නේ පෙනෙන නොපෙනෙන ගානට යනවා. අපි හිතන් හිතුවොත් මේක මේ සතිය දුර්වලවීමක් නිසාය වෙන්නේ කියලා ඒක වැරදි. අපි නිවැරදිව භාවනාව කළා නම් මේ භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ අරමුණ තුනී වෙනවා. අරමුණ තුනී වුණාට පස්සේ අපි ඒ සඳහා අනුග්‍රහ කරනවා. පස්සම්භයං කාය සංඛාරං අස්ස සිසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ හුස්ම රැල්ල තැම්පත් වෙන්න අනුග්‍රහ කරනවා. අපි උන් දැන් මේකත් තැම්පත් වුණා. දැන් ඔන්න හිත නාසිකාග්‍රේ එකඟ වෙලා තියෙනවා. දැන් ඔන්න කාට හරි ඔන්න විනාඩි 20ක් 30ක් මෙන්න මේ ඒකාග්‍රතාවය පවත්වගෙන ඉන්න පුළුවන්. අන්න අපි කියනවා ඔන්න එයාගේ හිතේ දැන් යම් පමණකට සමාධියක් දියුණු වෙලා කියලා. දැන් අපිට මේ සමාධිමත් භාවය පාවිච්චි කරන්න පුළුවන් අන්න ප්‍රඥාව දිනු කිරීම සඳහා. අපි හිතමු දැන් මේ වෙලාවේදී කායික වශයෙන් වේදනාවක් මතුවලා තියෙනවා. අපි අර සමාධිමත් හිත අන්නර වේදනාව තුල තියෙනවා. නැවත නැවත වේදනාව අරමුණු කරනවා අපේම හිතින්. මේ නැවත නැවත අරමුණු කිරීම හරහා දැන් අර නාසිකාග්‍රයේ එකඟ වෙලා තිබිච්ච හිත දැන් මේ වේදනාවට එකඟ වෙනවා. නාසිකාග්‍රය අතහැරෙනවා. වේදනාවේ හිත සමාධිමත් වෙනවා. දැන් අන්න වේදනාව නැවත නැවත නිරීක්ෂණය කරනවා. ඉතින් මේ වේදනාව නිරීක්ෂණය කරනකොට මුලදී තමාරලාට යමක් ඒ තරම් නොවැටහුණාට මේක බහුලීකృత කරන්න කරන්න මෙතන හොඳට මේකේ තියෙන ස්වභාවය වැටහෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වැටහෙන්න වැටහෙන්න මෙතන තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය පවා ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙනවා කියලත් ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ දුක කියන එක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මෙන්න මේ දුක කියන එක වටහා ගැනීම ටිකක් භාවනාමය පැත්තකින් කතා කරනකොට එක පැත්තකින් මේ අපි තුමු වේදනානුපස්සනාවකදී එහෙම නැත්නම් අපි වඩන ධාතු මනසිකාරයකදී ආනාපාන සතියේදී උනත් මේ ඕන කමඨහනකදී මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වුණා නම් ඒකෙම වර්ධනයක් වශයෙන් කෙනෙකුට දුක්ඛ ලක්ෂණයක් ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ කලින් නොතිබී හටගන්නවා ඊළඟට ඒ මොහොතේම සුළු මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. ආයෙත් නොතිබී හට ගන්නවා සුළු මොහොතකින් නිරුද්ධ වෙලා යනවා. මේ නිරන්තරයෙන් මෙන්න මේ ඇතවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි. අපි බලන වේදනාවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් හිතම වෙන්න පුළුවන්. සිතේ හට ගන්නා සිතුවිලි ස්වභාවයන් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ඇතවීම නැතිවීම දෙකෙන් පෙළෙන ලක්ෂණය නිරන්තරයෙන් මෙන්න මේ ඇතවීම නැතිවීම දෙකෙන් පෙළීම තමයි දුක කියලා කියන්නේ. ඉතින් මේක මම මේ දැන් කිව්වේ ටිකක් සූක්ෂම වශයෙන් එක අතකින් කියනවා නම් භාවනාමය පැත්තකින් මේක බලන බැල්මක් හැබැයි මේක මේ මෙතනදී මේ විදිහට බලලා පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේක තියෙන සෑහෙන ප්‍රායෝගික අර්ථයක් අපි සාමාන්‍යයෙන් දුක කියලා ගත්තහම අපේ හිතේ තියෙන ආකල්පය තමයි කොහේ හරි දුකක් තේනවද මං කොහොමද මේ දුකෙන් ගැලවෙන්නේ මගේ පාදේ වේදනාවක් තියෙනවා මං කොහොමද මේ දුක් මේ වේදනාවෙන් ගැලවෙන්නේ කොහොමද මේක නම් හරිම පීඩාකාරී කොහොමද මං ඉක්මනට මේ වේදනාව දුරු කරගන්නේ? නැත්තම් මටම ඇයි මේ දුක වෙන්නේ? ඇයි මගේ කකුලම රිදෙන්නේ? අනිත් එක්කෙනා නම් හොඳට වාඩිලා ඉන්න එයාට නම් කිසිම ගාණක් නැහැ. ඇයි මටම මේ වේදනාවක් එන්නේ කියලා අපි මේ දුක දිහා බලන ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනත් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දුක මගේ කරගෙන තමයි මේ දුක දිහා බලන්නේ. ඉතින් මෙතන තමයි ලොකු දැක්මේ වැරද්දක් තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා මේ දුක දුක වශයෙන් තේරුම් ගන්න. මෙතන දැන් මේ වේදනාවක් තියෙනවා. වේදනාව දිහා බලන්නේ මේ මගේ වේදනාව දිහා බලනවා කියන ආකල්පයකින් නෙමෙයි. ඒ වෙනුවට මේක හුදු වේදනාවක් පමණයි. මේක මේ ස්පර්ශය නිසා හට අරගෙන තියෙනවා. ඒක ඉතින් වෙනම තවත් පැත්තක්. ඉතින් මේක මේ හට අරගෙන තියෙන වේදනාවක් පමණයි. අන්න වේදනාව දිහා බලනවා. එතකොට මේ වේදනාව දිහා තේරුම් ගන්න, ඒක හොඳින් වටහා ගන්න, ඒකේ ස්වභාවය තේරුම් ගන්න බලන බැල්මක් නිසා මිසක් මේක මේ බැලීම හරහා ඉක්මනින් දුරු කරගන්න ආකල්පයකින් නෙමෙයි බලන්නේ. ඉතින් අපි අපේ හිතේ සමාධිමත් භාවයක් දියුණු කරගෙන මේ වේදනාව දිහා බලන්නේ ඉක්මනට පළවා හරින්න නෙමෙයි. දැන් මේ වේදනාවම අපිට භවනා කමටහනක් කරගන්න. වේදනාවම හොඳට මේ දුක වටහා ගැනීම සඳහා යොදා ගන්න. ඒ නිසා අපි තුල මෙන්න මේ ආකල්පමය වෙනසක් ඇති කරගන්න සිද්ධ වෙනවා. මේ විවිධාකාර වේදනා ස්වභාවයන්, විවිධාකාර මේ කායික ස්වභාවයන්. මේ එකක්වත් සමහරලාට අපි හිතන දේවල් නෙමෙයි, අපි ප්‍රාර්ථනා කරන දේවල් නෙමෙයි, සමහරලාට හිතේ සතුට දනවන දේවලුත් නෙමෙයි. ඉතින් අපි හිතන්නේ නම් මේ කය මගේ, මේක ඊටාම හොඳයි, මේකෙන් මට සතුට ලැබෙනවා, සැප ලැබෙනවා කියලා තමයි හිතන්නේ. නමුත් මේ කය දිහා බොහොම මධ්‍යස්තව බලන්න ගියාම, භවනාවකින් බලන්න ගියාම කෙනෙකුට ටික ටික ටික ටික වැටහෙන්නේ මේ කය එයාට ඕන විදිහට තමයි කටයුතු කරන්නේ. ධාතු මනසිකාරයකින් බලන්න ගියත් මේක තේරෙනවා මේ එයාට ඕන විදිහට තමයි මේ කය කටයුතු කරන්නේ. විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. ඇතැම් තැනක තද වෙනවා, ඇතැම් තැනක බුරුල් වෙනවා, ඇතැම් තැනක උණුසුමක් දැනෙනවා, ඇතැම් තැනක සිසිලසක් දැනෙනවා. ඇතැම් තැනක සිනුදු බවක් දැනෙනවා, ඇතැම් තැනක චංචල ස්වභාවයක් දැනෙනවා, ඇතැම් තැනක කම්පන ස්වභාවයක් දැනෙනවා. මේ ඔක්කොම ඒ ඒගොල්ලන්ට ඒ ඕන ඕන විදිහට වැඩ කරනවා. අපි පැත්තකින් හැබැයි බලාගෙන ඉන්නවා මේ ක්‍රියාකාරීත්වය. මෙන්න මේ බලන බැල්ම තුල තියෙන්නේ අන්න මේ දුක වටහා ගැනීමක්. ඒ කියන්නේ මේ අපි මේ බලන ආකල්පය අර කලින් කිව්වා වගේ මේ එකක්වත් දුරු කර ගැනීමේ ආකල්පයකින් නෙමෙයි බලන්නේ. මේ ඔක්කොම දැන් අපිට දුක තේරුම් කර දීම සඳහා හරියට පැමිණි දේව දූතයෝ වගේ. ඒගොල්ලෝ දැන් මේ ගුරුවරු වගේ. දැන් මේ දුක තමයි ගුරුවරයා. දැන් කායික වශයෙන් වේදනාවක් මතුවෙලා. අන්න අපි එයා අපිට පාඩමක් උගන්වනවා. කායික වශයෙන් තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක් ඔන්න මතුවලා තියෙනවා. ඒගොල්ලෝ අපිට පාඩමක් මේ උගන්වන්නේ. අපි සූදානම් වෙන්න ඕනේ අන්නේ පාඩම ඉගෙන ගන්න. ඒකයි කියන්නේ දුක්ඛං පරිඤ්ඤයං කියලා මේ දුක පිරිසිඳ දැනගත යුතුයි. බුදුරජාන් වහන්සේ දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කියන්නේ එතන තියෙන දැනගත යුතු දෙයක්, වටහා ගත යුතු දෙයක්, අවබෝධ කරගත යුතු දෙයක්. එහෙම මිසක් පැන යුතු දෙයක් නෙමෙයි. ඉතින් මේ අපේ හිතේ සමාධිමත් භාවයක් හදාගෙන ඒ සමාධිමත් භාවයම කය පුරා අපි යොදවමින් අපි උත්සාහත් වෙනවා මෙන්න මේ දුක තේරුම් ගන්න. ඉතින් මේකට දුක කියන වචනය අපි සමාලාට ඒ තරම්ම ගාවන්න නොගියත් මෙතන තියෙන දුකක් අපිට මේ දෘෂ්ටි කෝණයෙන් බලද්දී අපි මේ කායික වශයෙන් මතුවෙන යම්කිසි සුළු වේදනාවක් දුක් වේදනාවක් අන්න එතනේ තියෙන ස්වභාවය අපි වටහා ගන්නවා ඊළඟට අපි හිතමු කයේ තියෙන විවිධාකාර ධාතු ලක්ෂණ අපි ඒ ස්වභාවය වටහා ගන්නවා ඒ වගේමයි අපේ හිතෙත් විවිධාකාර දේවල් මතුවෙන්න පුළුවන් දැන් පින්වත්නි අපි හිතමු යම්ස කෙනෙක් හිත දිහත් බලනවා දැන් අපි මේ කටයුත්ත කරන්නවහම මේ පින්වතුන්ට දැන් විවිධාකාර තමන් නොරුස්නා දේවල් මෙතන උනත් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් උදේම නැගිටින්න සිද්ධ වෙනවා. ඉතින් ගෙදරදී නම් සමහරලාට 7-8 වෙනකන් නිදාගත්ත අයත් මෙතන ඇති. හැබැයි දැන් ඔන්න 3:00ට නැගිටින්න වෙනවා. ඉතින් හරි දුකයි. ඉතින් හිතේ ආකල්පයක් පැන නගින්න පුළුවන්. අයියෝ ආපු මෝඩකම කියලා අන්න හිතෙන්න පුළුවන්. ආ ටිකක් නිදා ගන්න තිබුණනේ කියලා අන්න හිතේ නොරුස්නා ගතියක් ඇති වෙනවා. අන්න බෙල් එක වදිනකොටම හිත ගැටෙනවා. අන්න නොරුස්නා ගතියක් ඇති වෙනවා. මෙතනක් තියෙන දුකක්. ඊළඟට අපි හිතමු ඔන්න ඉතින් අමාරුවෙන් ඔන්න යනවා. අපි හිතමු ඔන්න මූණ හොදන්න යනවා. ඉතින් එතකොට යනකොට තව එක්කෙනෙක් ඒක ඇතුලේ. ඉතින් අන්න නොරුස්නා ගතියක් ඇති වෙනවා. අතනත් එතනත් තියෙන දුකක්. ඊළඟට ඔන්න අපි හිතමු දැන් ඉතින් මූණකට හොදාගත්තා. ඔන්න දැන් ඊළඟට සක්මනට යනවා. සක්මනට යනකොට ඉතින් අපි කැමැතිම තැන ඔන්න වෙන කෙනෙක් සක්මන් කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආයේ කොහොම හරි අතන අල්ල ගන්නවා කියලා. හැබැයි ඒක වෙන කෙනෙක් ඇවිල්ලා ඒක සක්මනක් කරනවා. අන්න හිතේ නොරුස්නා ගතියක් ඇති වෙනවා. ඒ ඒ කෙනා ගැන හිතේ යම් කහටක් ඇති වෙනවා. එතනක් තේනවන්න දුකක්. අපි නොරුස්නා ගතියක් ඇති වෙන්නේ. ඒ වගේමයි අපි අකමැතිතයක් දැන් එතන සිද්ධ වෙන්නේ. ඊළාට ඔන්න අපි යනවා ඉඳ ගන්න. ඉඳ ගන්න ගියාම ඔන්න අපි බලාපොරොත්තු වෙන්නේ හුස්ම රැල්ල ඔන්න ආස්වාසයේම තියයි කියලා. එයා යනවා වෙන කොහෙට හරි. ඔන්න එයා අතීතයක් ගිහලා මතක් කරනවා. ඔන්න හිතේ නොරුස්නා ගතියක් පහළ වෙනවා. අන්න එතනක් තියෙන දුකක්. ඊළාට අපි හිතමු හිත ටිකක් එකඟ වේගෙන එනකොට තමන්ට නිින්දක් ගිහිල්ලා. ඔන්න ඊළාට ඇහැරුණාට පස්සේ ඔන්න තමන් ගැන වන්න ද්වේෂයක් ඇති වෙනවා. මේ අපරාධි කාලේ ගියා මේ අපරාධි මම මෙච්චර දුරත් ඇවිල්ලා මේ මනුස්සයා නිදාගත්තා කියලා අන්න තමන් ගැනම ද්වේෂයක් ඇති වෙනවා. අන්න එතනත් තියෙන දුකක්. ඊළඟට අපි හිතමු ඔන්න පරයන්කෙන් නැගිටලා ඔන්න පින්නපාත යනවා. නැත්තම් මේ කෑම ගන්න යනවා, දානි ගන්න යනවා. එතකොටත් ඉතින් සමහරවල් ඔන්න පේලියට යන්න ඕනේ, කතා නොකර යන්න ඕනේ. ඉතින් නීති ගොඩයි. ඉතින් මේ නීති වලට යටහත් වෙලා බොහොම ඒවට අනුකූලව ජීවත් වෙනවා කියන්නේ දුකක්. මේ මේකත් දැන් හිතේ ඇති වෙනවා. මේ මේ පින්වතුන් දැන් තමන්ගේම හිතේ මේ හටගන්නා නොරුස්නා ගති බලන්න බලන්න මේ තේරුම් ගන්නේ දුකක්. මේ තේරුම් ගන්න මේ මගේ දුක නෙමෙයි හැබැයි. මේ මේක තමයි අපේ හිතේ ස්වභාවය. අපි කැමති දේම නෙමෙයි දැන් මේ සිද්ධ වෙන්නේ. කැමති දේ නොලැබීම හරහා කැමති දේ සිද්ධ නොවීම හරහා අපේ හිතේ ඇතිවන ගැටීමක්. අපේ හිතේ ඇතිවන නොරුස්නා ගතියක්. මේ සියල්ලම මේ දුක්ඛ සත්‍යයට අයිතියි. ඒ වගේමයි අපි හිතමු දැන් කෑම ටිකක් බෙදාගත්තා. හැබැයි මෙලෝ රහක් නැහැ. දැන් අන්න තේරෙනවා මේ ගෙදෙද්දි ගෙදෙද්දි ඉන්නකොට නම් ඉතින් මස් මාළුවෙත් එක්ක ඔක්කොම කාපු බීපු මට දැන් මේ වෙච්ච දෙයක් කියලා අන්න දැන් හිත කියනවා. හිත දැන් දෝෂාරෝපණය කරනවා. අපරාධි මේ ආපු මෝඩකම මේ කන්නත් බෑ මේක මේ හරිම දිය රහයි කියලා අන්න මේ දැන් නොරුස්නාගති පහල වෙනවා. මේ ඔක්කොමත් තියෙන දුකක්. ඊළඟට මේ කන දේ සම්බන්ධයෙන් ඒ තරම් රහකුත් නෑ. දැන් දිවට දැනෙන්නේ බොහොම කටුක රසයක්. එතරම් තියෙනවා දුකක්. ඊළඟට හිතන්න අපි දැන් වෙනත් කටයුත්තක් කරනවා. අපි හිතමු දැන් සමහර ලාවට ඉතින් රැයට බඩගිනි. ඉතින් දැන් මේ එතනත් බඩගින්න හරහා තන දුකක් තියෙනවා. මොකද මේ හැම දෙයක්ම අපිට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි වාඩ්ලා ඉන්නකොට සමහරලාට ඔන්න කෙනෙක් සද්දයක් කරනවා. දොරක් අරිනවා හයියෙන්. නැත්තම් රිලෙවෙප් පනිනවා. මේ හැම දෙයක් හරහාම අපි අර බලාපොරොත්තු තියාගෙන ගිය ඒ නිශ්ශබ්දතාවය කැඩලා යනකොටත් අන්න හිතේ නොරුස්නා ගති පහළ වෙනවා. ඒ සද්ද කරපු කෙනා ගැන ද්වේෂයක් ඇති වෙනවා. මේ හැම තැනකම දුකක් තියෙනවා. ඒ නිසා අපිට මේ හිතේම හටගන්නා නොරුස්නා ගති අපි බලාපොරොත්තු වෙනේ රාමුවේ දේවල් සිද්ධ නොවෙනකොට අපේ හිතේ හටගන්නා නොරුස්නා ගති ඊටාම ප්‍රයෝජනවත් වෙනවා චිත්තානුපසනාවක් වඩන ධම්මානුපසනාවක් වඩන යෝගාවචරින්ට මොකද ඇතැම් වෙලාවට අපි කෙලෙස් වටහා ගන්න කියලා වාඩි වෙලා ඉන්නකොට සක්මනේ ඉන්නකොට කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි මේ විවිධාකාර අනිකුත් ප්‍රායෝගික වැඩවල යෙදෙනකොට අනිකුත් අයත් එක්ක කටයුතු කරනකොට අන්න එතෙන්ද තමයි කෙලෙස් ඇති වෙන්න පුළුවන් හැකියාව එමට තියෙන්නේ. ඕනම තරම් තියෙන්නේ. ඒ නිසා අපි හරීම ප්‍රායෝගික විය යුතුයි. එහෙම නැත්නම් බුද්ධිමත් විය යුතුයි. අපි කෙලෙස් හඳුන ගන්න නම් මෙන්න මේ විදිහට අපි හිතගෙන යම් අවධානයකින් සිටිය යුතුයි. ඇතම් කෙනෙක් මෙතන ඉන්න පුළුවන් යම් පමණක භාවනාවක් දියුණු කරගෙන විපස්සනාවක් වඩාගත්ත පිරිස් මෙතන ඉන්න පුළුවන්. නමුත් අපි දැන් කෙලෙස් ප්‍රහාණය සඳහා උත්සාහත් වෙද්දී අපි හිතුවොත් මේ කෙලෙස් මතුවෙන්නේ ඉඳගෙන පරයන්කේ ඉඳද්දිය නැත්නම් කෙලෙස් ටික මතුවෙන්නේ සක්මනේ ඉඳද්දිය කියලා ඒක එහෙම්මම වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට පරයන්කේ ඉඳද්දි බොහොම ශාන්තයි හිතත් ඉන්නවා Taman එක්කම. අන්න කිසිම දුකක් නැහැ. එහෙම නැත්නම් කිසිම ක්ලේශයක් නැහැ. නමුත් අපි ඔන්න මේ කෑම ගන්න යනකොට නිදා ගන්න යනකොට සක්මනට යනකොට මේ අනිකුත් කටයුතු වල යෙදෙනකොට එහෙමත් නැත්නම් දැන් මේ පින්වුතුන්ට මෙතන ඇවිල්ලා යම් යම් වැඩ කටයුතු නිරත් මේ කරන්න තියෙනවා. එක කට්ටියට මේ කොරිඩෝ එක අතු ගන්න දාලා අන තවත් කට්ටියක් ඔන්න වැසිකිලි පිරිසුදු කරන්න දාලා ඉතින් මේවා කවදා කරපු වැඩද කියන අන්න හිත චෝදනා කරනවා. අන්න හිතට නොරුස්නා ගති පහළ වෙනවා. මේ හැම තැනකම තියෙන අන්න හිතේ එක්තරා අන්දම ගැටෙන ස්වභාවයක්. එක්තරා අන්දමකින් මේක පිළිකුල් කරන ස්වභාවයක්. මේක මේකෙන් පැන යන්න හදන ස්වභාවයක්. මේ හැම තැනදීම අපිට පුළුවන් නම් තේරුම් ගන්න මේ දීලා තියෙන එක වැඩක්වත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ සක්මනක් අතු ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. නැත්තම් වැසිකිළියක් පිරිසිදු කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි ඒක සම්බන්ධයෙන් මගේ හිතේ තියෙන ආකල්පය කවදා මේ වැසිකිළි පිරිසිදු කරපු කෙනෙක්ද මේ වැසිකිළි පිරිසිදු කරන්නේ කියලා අපි යන අපි සම්බන්ධයෙන් තියෙන ආකල්පය. අපි හදාගත්තේ ආකල්ප තුලින් තමයි අන්න දුක මතුවෙන්නේ. අපි එතන තියෙන ක්‍රියාව හරහා නෙමෙයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ ක්‍රියාව සම්බන්ධයෙන් මමය ආරෝපණය කරගෙන ඒ දිහා අපි බලන දෘෂ්ටි කෝණේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් මේ මේ තැන්වලදිත් දුක ඇති වෙනවා. මේ මේ තැන්වලදී මේ හැම දෙයක්ම මම මගෙක් මම කියන දෘෂ්ටි කෝණයක් හදාගෙන මේ දෙහා බලනවා. මේ හරහා සෑහෙන දුකක් ඇති වෙනවා. මේ හරහා සෑහෙන පීඩනයක් අපේ හිතට ඇති වෙනවා. සමහරවිට මේක ඔඩු දෙවුවොත් සමහරවිට මේ වැඩසටහන අතහැරලා දාන්න පවා නැත්තම් මේකෙන් ඉක්මනට යන්න පවා කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. එච්චරට මේ අපි මේ බලන ආකල්පය, අපි මේ බලන දෘෂ්ටි කෝණය මේකට බලපානවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දුක්ඛේ ඥානං කියලා දුක්ඛේ දුක පිළිබඳ ඥානයක් මිසක් එහෙම නැතුව මේක මේ මගේ දුකක් නෙමෙයි. මේක මම නිසා හටගත්ත දුකක් නෙමෙයි. දුක කියන්නේ මමත් නෙමෙයි. මේ දුක කියන්නේ හුදු දුකක් පමණයි. ඒක මේ මට දැනෙන දුකමයි තවත් කෙනෙකුට දැනෙන්නේ. මගේ පාදය කොහේ හරි වැදුනහම යම්කිසි වේදනාවක් දැනෙනවද? තවත් කෙනෙක්ගේ පාදයක් කොහේ හරි වැදුනහම ගලක මුලක වැදුනහම ඒ දැනෙන වේදනාවත් එකම වේදනාවම එකම දුකමයි. ඉතින් අපිට පුළුවන් නම් මේ අපි මිනිස්සෙයින් වශයෙන් මේ බෙදා ගන්නා දුක දුක වශයෙන් තේරුම් ගන්න අපි ඕනෝන්ට අනුකම්පා කරන්න පටන් ගනිමු. ඉතින් මෙතන තියෙන්නේ අනාත්ම දහමක් මිසක් මෙතන තියෙන්නේ අපි සතු දෙයක් නෙමෙයි. මේ දුක දුක වශයෙන් තේරුම් ගන්න තේරුම් ගන්න. අන්න අපි මෙතන තේරෙනවා මේක මේ මට අදාළ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි කාටත් උරුම දෙයක් මෙතන තියෙන්නේ. මිනිස්සය වශයෙන් අන්න අපි අපිට යම් පමණක දුකක් උරුම වෙලා තියෙනවා. මොකද අපි මේ ජීවත් වෙන පරිසරය නැත්තම් මේ ජීවත් වෙන කාම ලෝකය සම්පූර්ණයෙන්ම හරීම අවිනිශ්චිතයි. කොයි වෙලාවෙ මොනවා වෙනවද කියන එක සම්බන්ධයෙන් කිසිම නිශ්චයකට එන්න බෑ. නිසා අද බොහොම නිරෝගීව සිටපු කෙනෙක් හෙට සෑහෙන්න රෝගී සහගත වෙන්න ඉඩ තියෙනවා. ඒ තරමට මේ ලෝකය හරි අවිනිශ්චිතයි. ඉතින් මෙන්න මේ අවිනිශ්චිත භාවයත් තුළ තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අපි දේවල් හොඳින් පවත්වන්න නැත්නම් දුක අඩු කරන්න උත්සාහත් වුණාට ඒ ස්වභාවයන් කිසිසේත්ම අපි කියන දේ අහන්නේ ඉතින් මෙන්න මේ දේවල් තමයි අපි භාවනාව හරහා ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපි සක්මන් භාවනාවක් කරද්දී අපි මේ අරමුණක හිත තිය තියා නැවත නැවත අපි උත්සාහත් වෙනවා. ඉතින් ආයෙත් හිත පිට යනවා. අන්න තේරුම් ගන්නවා අපි මේකත් එක්ක ගැටලා වැඩක් නැහැ. හිත පිට ගියා කියලා මම කනස්සල වෙලා වැඩක් නැහැ. දැනට මේ මට අකමැති දෙයක් වෙන්නේ. ඉතින් ඒක Taman තේරුම් ගන්නවා මේ හිත පිට යනවා. ඉතින් ඒක ඒක ධර්මතාවයක්. තාම මේ හිත පුරුදු වෙලා නැහැ. මෙතන යාට සතුටක් නැහැ. අන්න යා හිත පිට යනවා. අන්න Taman ඒ අන්දමින් දකිනවා. ඒ දෘෂ්ටි කෝණයෙන් දකිනවා. දැකලා හැබැයි නැවතත් උත්සාහත් වෙනවා. හැබැයි මේ විදිහට උත්සාහත් වෙන්න වෙන්න මේක සාර්ථක වෙනකොට සාර්ථක වෙනකොට අන්න කෙනෙකුට ගැඹුරින් මේ අරමුණක් තුල හිත පැවැත්වීම පවා දුකක් වශයෙන් වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් තේරෙන සෑහෙන කාලයක් යනවා. ඉතින් කෙනෙක් ගැඹුරට ගැඹුරට යන්න යන්න එතකොට මෙන්න මේ දුක වටහා ගැනීම අවශ්‍ය වෙනවා. එතකොට දුකට එළඹෙන්නේ නැත්නම් දුකට අපි දුක සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැවතත් කියන්න වටිනවා ඒක මේ මගේ දුකක් මම දුක් විඳිනවා කියන ආකල්පයකින් නෙමෙයි මේක මේ හුදු දුකක්. මෙතන තමයි දුක වටහා ගන්න තියෙන්නේ කියන ආකල්පයකින් තමයි අන්න එළඹෙන්නේ. එතකොට නිකන් නුවණකින් දුක බලනවා. ඇතුලේ තියෙන යම් ප්‍රඥාවක් අන්නේ ප්‍රඥාව ස්වභාවයෙන් මෙන්න මේ දුක වටහා ගැනීම සඳහා යම් උත්සාහයක් දරනවා. මෙන්න මේ ආකල්පෙන් තමයි අපි එතකොට දුක දිහා බලන්න උත්සාහත් වෙ යුත්තේ. එතකොට මේ දුකට මේ විශේෂයෙන්ම මේ කායික වශයෙන් දැනෙන මේ බොහොම තීව්‍ර කටුක වේදනාවන් විතරක් නෙමෙයි ඈත් වෙන්නේ. මේ අපේ හිතේ පහළ වෙන පුංචි නොරුස්නා ගති පවා මේ දුකට අයත්. අපේ කායික වශයෙන් පහළ වෙන ඕනෑම ස්වභාවයක් එතකොට මේකට අයත්. ඒ නිසා දුක සම්බන්ධයෙන් බොහෝම ගැඹුරු විග්‍රහයන් ඇත්තරම සූත්‍ර දේශනාවල තියෙනවා නැත්නම් ඔය පරිසම්බිදා මාර්ගයේ වගේ ග්‍රන්ථවල තියෙනවා. ඉතින් අපි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ හැකිතාක් මෙන්න මේ හිතේ හටගන්නා නොරුස්නා ගති වෙන්න පුළුවන්. කායිකව හටගන්නා විවිධාකාර වේදනා දුක් දුක් ස්වභාවයන් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි ඒව ගැන කිසිම ගැටීමක් නැතුව මෙන්න මෙතන දුකක් හට අරගෙන තියෙනවා. ඒ දුක මට යම් පාඩමක් කියන්න උත්සාහත් වෙනවා මම කොහොමද මේ පාඩම ඉගෙන ගන්න මම කොහොමද මේ මතුවලා තියෙන දේන් ඉගෙන ගන්න ඒ කොහොමද මම නිරීක්ෂණය කරන්නේ අන්න ඒ දේ අපි සාර්ථක කරගත්තොත් අන්න අපි දුක වටහා ගත්තා වෙනවා අන්න ඒකට තමයි කියන්නේ දුක්ඛම් පරිඥාතං. මේක හොඳට ඉගෙනගත් ඉගෙන ගන්න වෙනවා. දුක්ඛේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඉස්සෙල්ලා දුකක් තියෙනවා කියලා වටහා ගැනීම වැදගත් ඊළඟට ඒක හොඳට පරීක්ෂා කරලා බලනවා ඒකෙන් දුවල යනවා නෙමෙයි නැත්නම් ඒක මගහරිනවා නෙමෙයි ඒකෙන් පැනලා දුවනවා නෙමෙයි මේ තියෙන ස්වභාවය හොඳින් තේරුම් ගන්නවා ඒකයි අර හොඳට හිතේ සමාධිමත් භාවයක් පවා හදාගෙන මේක හොඳ අධ්‍යයනයක් කරනවා. උදාහරණයක් වශයෙන් අපි දණහිසේ වේදනාවක් හට අරගෙන. දැන් අන්න හිතේ හැදිච්ච සමාධිමත් භාවයක් තියෙනවා. අපි තුමා ආනාපාන සතියෙන් හැදිච්ච එකඟතාවයක් තියෙනවා. අන්න ඒ එකඟතාවය දැන් අර දුක්ඛ වේදනාව මතට තියෙනවා. අන්න දැන් අපි පරීක්ෂණයක් කරන්නේ. ඒකාතකින් කියනවනම් මේ අපේම ගමනක් දැන් මේ යන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගමන ගිහිල්ලා පාර පෙන්නලා තියෙනවා. නමුත් අන්න අපිත් උන්වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ කියන නිසා අපිටත් මේ දුක පිරිසඳ දැනගන්න මේ දුක හොඳින් වටහා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන නිසා ඔන්න අපිත් උත්සාහත් වෙනවා. අපිත් අන්න හිතේ සමාධිමත් භාවය හදාගෙන මෙන්න මේ දුක තේරුම් ගැනීම සඳහා උත්සාහත් වෙනවා. එතකොට අපිට හිතේ එක පැත්තකින් සතුටක් ඇති වෙනවා මේ බුදුරජාණන් වහන්සේ කියපු දේයි මම අද කරන්නේ. මෙතන මේ මගේ දුකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙනවා දුක කියලා දෙයක්. එමෙ නැත්තම් දුක්ඛ ස්වභාවයක්. ඒක මේ කාටත් පොදු දුක්ඛ ස්වභාවයක්. ඒක මේ මට විතරක් උරුම දෙයක් නෙමෙයි. මගේ පාදේ විතරක් රිදෙනව නෙමෙයි මේක කාටත් උරුම දුක්ඛ ස්වභාවයක් කියලා අන්න අපි මේ අපේ ආකල්පමය වෙනසක් ඇති කරගෙන මේ දුක දුක වශයෙන් තේරුම් ගැනීම සඳහා වෑයමක් දරනවා. අපි හිතමු මේක අපිට හාත්පසින් වැටහෙනවා. මේක දුක හටගන්නා ආකාරය, වෙනස් වෙන ආකාරය, නැති වෙලා යන ආකාරය. අන්න මේ හැම දේවලම ඊට මේ නිරන්තරයෙන්ම මේ ඇතීම් නැතිීම් ස්වභාවයෙන් පෙළෙනකොට මේ දැනෙන ස්වභාවය මෙතන තියෙන දැවෙන ගතිය, තැවෙන ගතිය හාත්පසින් අන්න දැනෙනවන් නම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා දුක්ඛම් පරිඤ්ඤාතං. අන්න මේ දුක හොඳට පිරිසිදු දැනගත්තා. ඉතින් අපි මේ දුක පිරිසිදු දැනගන්න කියලා එතකොට මේ වෙනත් පොතින් පතින්ම නෙමෙයි අපි තුලින්ම මේක පිරිසිදු දැනගත යුතුයි. අපේ කය තුලින්ම මේක පිරිසිදු දැනගත යුතුයි. මේකෙන් පලා යනව වෙනුවට මේ දැනෙන දුක අපි පුළුවන් තරම් ප්‍රයෝජනවත් කරගන්න වෙනවා. අපි අමුද්‍රව්‍ය කරගන්න වෙනවා භාවනාව. ඒ නිසා දුකෙන් පැන යාමේ ආකල්පය අයින් කළා මේ පැමිණි දුක් පැණි රසයි කියලා අපේ ලොකු සාහනසෙන් නිතර කියන ප්‍රකාශයක් තියෙනවා. දැන් මේ විවිධාකාර දුක් පැමිණෙනවා. අර කලින් මතක් කරා වගේ අපි බලාපොරොත්තු නොවන දේ සිද්ධ වෙනවා. අපි අකමැති දේවල් සිද්ධ වෙනවා. දැන් අපිට කැමති විදිහට මෙතන හැසිරෙන්න බෑ. මෙතන නීති පද්ධතියක් තියෙනවා. මේ ඔක්කොම හරහා හිතේ පීඩනයක් දැනෙනවා. පෙළෙන ගතියක් දැනෙනවා. මගේ හිතේ නොරුස්නා ගති පහළ වෙනවා. අනිත් අය ගැන යම්කිසි ද්වේෂ සහගත සිතුවිලි ඇති වෙන්න පුළුවන්. භාවනාව හරියට සිද්ධ නොවෙනකොට නුරුස්නා ගතියක් එන්න පුළුවන්. හිත මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. අසහනයටපත් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම හරහා අපිට පුළුවන් මේ තේරුම් ගන්න මෙතන තියෙන දුකක්. මෙතන තියෙන පෙළෙන ගතියක්. මෙතන තියෙන්නේ දරතයක්. ඉතින් මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්නවා නම් පින්වත්නි අන්න අපිට දුක අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ දේවල් අපි ප්‍රායෝගිකව කළ යුතුයි. ඉතින් අපිට එමට දුක එනවා. නමුත් අපි ඒකෙන් පැනලා යන්න හදනවා. අර ලොකු සාවින්නාංශය කියනවා වගේ සිරිදෙව්දුව ගෙට එනකොට අපි උණු වතුරක් විසි කරනවා. නමුත් මේ අපි දුක්ඛ සත්‍යයක් වටහා ගන්නෙ දුක ආර්ය සත්‍යයක් වටහා ගන්නයි මේ යන්නේ කියන ආකල්පයෙන් බලනවා නම් එහෙමනම් මේ කායික වශයෙන් දැනෙන වේදනාවක් කිසිසේත්ම පැනලා යා යුතු දෙයක් වෙන්නේ නැහැ. මේක වේදනාවන පසනාවක් වඩන කෙනෙකුට ලැබිච්ච හොඳ සම්පතක් බවට පත් වෙනවා. අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා භාවනාව දියුණු කරගන්න. තමන්ගේ ප්‍රඥාව වඩා ගන්න. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්න. ඒ වගේමයි චිත්තානුපසනාවක් වඩන කෙනෙකුට හොඳට මේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? නොරුස්නා ගති පහළ වෙන්නේ කොහොමද? කියලා තේරුම් ගැනීම සඳහා ලැබිච්ච අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. හොඳ තෝතැන්නක් බවට පත් වෙනවා මේ හිත වැඩ කරන හැටි. මේ ඇත්ත වශයෙන්ම සිද්ධියේ නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඒකට මමෙක් ඈඳගෙන මම දුක් විඳිනවා ඇයි මට මෙහෙම වෙන්නේ මටමයි මෙහෙම වෙන්නේ කියන අන්නේ බඳු ඒ ආකල්පයෙන්මයි අපි හුඟක්ම දුක් විඳින්නේ ඒ නිසාම ඇතම් සූත්‍ර දේශනාන් වල බුදුරජාණන් වහන්සේ කියනවා මේ කායික දුක කියන්නේ උලක් නම් අපි මේ මානසිකව ඒකට එකතු කරන අනිත් එක හරියට නිකන් අර උල ඇනිච්ච තැනම තවත් උලක් ඇන ගන්නවා වගේ දෙයක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කායික පීඩා උන්වහන්සේටත් තියෙනවා. ආර්යයන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් දුක් පීඩාවක් තියෙනවා. කායික වේදනාවක් තියෙනවා. නමුත් උන්වහන්සේලා ඒ කායික පීඩාවන්ගෙන්, ඒ දුක් වේදනාවන් වලින්, ඒ රෝගාබාධයන්ගෙන් තමන්ගේ හිත පෙලා ගන්න යන්නේ නැහැ. හිතේ දුකක් ඇති කරගන්න යන්නේ නැහැ. නමුත් අපි අපි මේ පුංචි දෙයක් ආවමත් ඔන්න අපි එක එක අයට පැමිණිලි කරන්න යනවා ඒව සම්බන්ධයෙන් කෑ ගහන්න යනවා පෙනපාලි යනවා කෑ ගහනවා අඬනවා දොන්නනවා වැළමෙනවා নানা ප්‍රකාර දේවල්. එහෙනම් අපි මේ ආකල්පමය වෙනසක් ඇති කරගෙන මේ භාවනා වැඩසටහන තුළදී මේ මතුවෙන විවිධාකාර දුක්ඛ ස්වභාවයන් නුරුස්නා ගති කායික වේදනාවන් මේ හැම දෙයක් ගැනම මෙන්න මේ නිවැරදි ආකල්පයකින් බලනවා නම් මෙන්න මේ දුක්ඛ සත්‍ය වටහා දෙන්නයි මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි ගුරුවරු කියලා අන්නේ ආකල්පයකින් අපි බලනවා නම් අන්න අපිට හොඳට දුක අවබෝධ කර ගැනීම සඳහා අවස්ථාවක් තියෙනවා. ඉතින් අප සියලු දෙනාම මේ දුක අවබෝධ කර ගැනීම සඳහා මේ අවස්ථාව යොදාගමු. අප සියලු දෙනාටම ඒ සඳහා යම් මඟ පෙන්වීමක් අද අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.